හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඊළඟට අහලා තියෙනවා චිත්තානුපස්සනාව සමග කායනුපස්සනාව වැඩි හැකිද? එක කමටහනක් තිබිය යුතුමද? දැන් සතිපට්ඨානේ ආනාපාන සතිය විදර්ශනාවක් හැටියට පුහුණු කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සති සූත්‍රය එතකොට ගිරිමානන්ද සූත්‍රය වැනි තැන්වල ආනාපාන සතියම 16 ආකාරයකට දක්වනවා. ඒ 16 ආකාරයට දක්වන්නේ මොකද්ද? ආනාපාන සතිය මුල් කොටගෙන කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන හතරම වැඩෙන ක්‍රමයට වඩන විදිහ. ඉතින් ඒ වගේ අපිට එකමටහනකින් පටන් අරගෙන දැන් ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය තියාගෙනම ආස්වාස ප්‍රස්වාසයේ දික් බව කෙටි බව සමස්ත ආස්වාස ප්‍රස්වාසයේ සහ එහි සංසිඳන බව දීගං වා රස්සං වා සබ්බකාය පටිසංවේදී පස්සම්භයං කාය සංකාරං කියන මේ ක්‍රම හතර දක්වන්නේ ආස්වාස ප්‍රස්වාසයම මුල් කොටගෙන කායાનපස ඊට පස්සේ පීති පටිසංවේදී සුඛ පටිසංවේදී කියන්නේ ආනාපාන සති ආස්වාස ප්‍රස්වාසය ගැනම අවධානය තියනවා එහි ප්‍රීතිය සුඛය ආදියත් සිහියෙන් දැනගන්නවා. දැන් අර අපි මීට කලින් කියලා තියෙනවානේ සතිය වඩන ක්‍රමය දෙකක් තියෙනවා. ඒකාග්‍රතාවයේ වැඩෙන හැටියට සතිය වඩන ක්‍රම එකක්. විදර්ශනාවට අදාළ විදිහට සතිය වඩන්නේ තව ක්‍රමයක්. ඒකාග්‍රතාවයට අදාළ විදිහට සතිය වඩනකොට එක අරමුණක් විතරයි. එයම නැවත නැවත සිහි විදර්ශනාවක් හැටියට සිහි ඒක විතරක් සිහි කරලා හරියන්නේ සමස්තය දකින්නට. ඒක සමස්තය දකිනකොට ආස්වාස ප්‍රස්වාසය විතරක් නෙමෙයි ඒහා ඇති වෙන වේදනාවක් දකින්න. ඊට පස්සේ ඒ ආස්වාස ප්‍රස්වාසය සිහි කරන්නා වූ සිත දකින්නට ඕන. එතකොට ඒ සිත අභිප්‍රමෝදයන් චිත්තං සමාදහං චිත්තං ඒ සිත ප්‍රබෝධමත් කරමින් සමනය කරමින් ඒ විදිහට සිතේ වෙනස්කම් ඇති කරමින් අර ආනාපාන සතිය වඩන්න. එතකොට ආස්වාස ප්‍රස්වාසයක් දැනෙන්නට ඕන සිතේ වෙනස්කනුත් දැනෙන්නට. ඊළඟට අනිච්චානුපස්සී අස්සසිස්සාමේති නිරෝධානු විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානපස් ඒ ධර්මයේ දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. එතකොට ආස්වාස ප්‍රස්වාසයෙන් නැමැති මූල කමටහනක් වැටහෙන්නට ඕන. ඒකත් දැනෙන්න ඕන. ඒත් එක්ක අනිත් ඒවාත් දැනෙන්න ඕන. කය දැනෙන්න ඕන, වේදනාව දැනෙන්න ඕන, සිත දැනෙන්නට ඕන, ධර්මයන් දැනෙන්න ඕන. අන්න ඒක තමයි විදර්ශනාවේදී අර සතිය පුළුල් කරනවා කියන්නේ. එතකොට අපිට එක කමටහනක් අරගෙන ඒක ඔස්සේ විදර්ශනාව හැටියට සමස්තය දකින්න පුහුණු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එන එන කාරණයක් එක්කලා ආනාපාන සතියත් එක්කම ඔය ඔක්කොම කරන්න ඕන කියලා නියමයක් නැහැ. අපිට වේදනාව දැනනකොට වේදනාව ගැන සිහි කරනවා. ඊළඟට සිතුවිලි දැනනකොට සිතුවිලි ගැන සිහි කරනවා. එතකොට කය ගැන දැනනකොට කය ගැන සිහි කරනවා. එහෙම එකින් එක එකින් එක මාරුවෙන් මාරුවට දැනෙන දැනෙන විදිහට කලයි කියලා ඇති වැරද්දකුත් නැහැ. මොකද තමන්ට තමන්ගේ සති සම්පජාඤ්ඤය තියෙන විදිහට මේක පුහුණු කරන්න පටන් ගන්න ඕන. ඒකට අනිවාර්යෙන් මෙහෙම කළ යුතුයි කියලා ආකෘතියක් හදන්න බෑ. තමන්ට අනන්‍ය ක්‍රමයකට ටිකෙන් ටික ඉදිරියට යන්නයි ඕන. අර එකතන පල් වෙන්නේ නැතුව පල්ලෙහාට වැටෙන්නේ නැතුව වංචක ධර්ම වලට හසු වෙන්නේ නැතුව අපි අනුක්‍රමෙන් ඉස්සරහට යන්නයි ඕන. ඒ යන ක්‍රමය තමන්ට ආවේනික ක්‍රමයකට යම වරදක් නෙමෙයි. මූලික સિદ્ધාන්ත වලට පටහැනි නොවේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපිට ඒක විදර්ශනාවක් විදිහට වඩන නිසා නේද අපිට එහෙම එක එකට වෙනස් වුණාට කමක් නැත්තේ. කමක් නැහැ කියන්නේ. නැත්තම් සමතයක් හැටියට දැන් අපිට ආනාපාන සතිය සමතයක් හැටියට කරනවා නම් නාසිකාග්‍රේ හෝ තොල අග හැපෙන වායු රැල්ල පමණයි. ඒක විතරයි සිහි කරන්නේ. ආයේ දිගද කෙටිද සමස්ත වායුවද ඒකේ ඒ මොකක්වත් ගැන අවධානය යොමු කරන්නේ නැහැ. වේදනාව, ප්‍රීතිය, සැප ඒ මොකක්වත් ගැන අවධානය යොමු කරන්නේ නැහැ. අවධානය යොමු කරන්නේ අර එක තැනක වායුව හැපෙන එක ගැන විතරමයි. එතකොට එය පමණක් සිහි කරනවා යලිය. එතකොට ඒකාග්‍රතාවය වැඩි. විදර්ශනාවේදී හැම බෑ. විදර්ශනාවේදී සමස්තය දකින්නට අපේ මනස අවදි කරනවා.